ධර්මානුශාසනාව සුපින්වතුනි අද ධර්මානුශාසනාව සිදු කරන ගෞරවනීය දේශකයන්න් වහන්සේ එල්පිටිය නවඳගල සිරිපුර ලේනගල බෝධිරාජ විවේක සේනාසනයේ සහ වැලිකම පැනෑටින කොඩිගහ කන්ද සුගතදම් සෙනසුනේ අනුශාසක කෝට්ටේ සුගතදම් සීල භාවනා සංවිධානයේ ප්‍රධාන අනුශාසක පූජනීය වරකා පැලහේනේ සුගත ඥාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස සාදු සාදු සාදු න සම්බතෝ මනෝ නිවාරයේ මනෝ යතත් මාගතං යතෝ යතෝ ච පාපකං තතෝ තතෝ මනෝ නිවාරයේති සතු සතු සතු ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත සත්පුරුෂ පින්වත්නි අද මේ ධර්මානුශාසනාව සිද්ධ කිරීම සඳහා මා මුලින් මාතුරුකස්ථානයේ තබන්නට යෙදුනේ සූත්‍ර පිටකයෙහි සංයුක්ත නිකායේ සගතක වර්ගයෙහි දේවතා සංයුක්තයට අයිති මනෝ නිවාරණ සූත්‍රයයි මේ මනෝ නිවාරණ සූත්‍රයේ තුලින් ලෞතර බුදුරජාණන් වහන්සේ අපට ඊ타ත්ම වටිනා වැදගත් උතුම් ධර්මයක් පැහැදිලි කරලා දීලා තියෙනවා. පින්නතුනේ එදා ලෞතර බුදුරජාණන් වහන්සේ සරත්නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න අවස්ථාවෙහි මුළු 제ත වනයේම බබළුවමින් මධ්‍යම රාත්‍රියේ කාලයේදී එක්තරා දේවතාවෙක් බුදුරජාණන් වහන්සේ හමුවට ආවා. ඇවිදින බුදුරජාණන් වහන්සේ ඉදිරියේහි මෙන්න මේ වගේ අදහසක් ප්‍රකාශ කරනවා. ඒ අදහස තමයි යතෝ යතෝ මනෝ නිවාරයේ න දුක්ඛමේතිනං තතෝ තතෝ ස සබ්බතෝ මනෝ නිවාරයේ ස සබ්බතෝ දුක්ඛා පමුච්ච තීති මේ దేవතාවගේ අදහස මේකෙන් සඳහන් කරන්නේ යතෝ යතෝ මනෝ නිවාරේ යතෝ යතෝ කියලා කියන්නේ යමකින් යමකින් මනෝ නිවාරයේ මනෝ කියලා කියන්නේ සිත. නිවාරයේ වලක්වන්නේද? යම් යම් දෙයකින් සිත වලක්වන්නේද? න දුක්ඛ මේති නං තතෝ තතෝ තතෝ තතෝ කියලා කියන්නේ එයින් එයින් නං ඒ තනත්තාට න දුක්ඛමේති දුක ගෙන දෙන්නේ නැහැ යම් යම් විදියකින් සිත වළක්වනවා නම් එයින් එයින් ඒ පුජ්‍යලයාට දුක ගෙන දෙන්නේ නැහැ. ස සබ්බතෝ මනෝ නිවාරේ එනිසා ස ඒ තැනැත්තා සබ්බතෝ සබ්බතෝ කියලා කියන්නේ සියල්ලෙන් මනෝ නිවාරේ සිත වලක්වන්නේ නම් ස සබ්බතෝ දුක්ඛා පමුච්චති. ස කියලා කියන්නේ ඒ තැනැත්තා සබ්බතෝ දුක්ඛා පමුච්චති. සියලු දුකෙන් අත මිදෙනවා කියලා සඳහන් කළා. මෙහෙම සඳහන් කළේ කවුද? දේවතාවය. ඒතකොට දේවතාවගේ අදහස තමයි මේ සිත කියන එක හැම දෙයකින්ම වැළක්විය යුතුයි. කියන්නේ සම්පූර්ණ මේ සිත නැති කළ යුතුයි කියන අදහසනේ. යම් යම් දෙයකින් හිත වළක්වනවා නම් එයින් එයින් ඒ පුජ්‍යලයා දුක පැමිණෙන්නේ නැහැ. එනිසා ඒ පුජ්‍යලයා හිත සියල්ලෙම වළක්වනවා නම් ඒ තනත්තා සියලුම දුකෙන් මිදෙනවා කියන එකයි මෙතන මේ සඳහන් කරන්නේ. කියන්නේ විඥාණය සම්පූර්ණ වශයෙන් අක්‍රීය කරනවා නම් ඒ පුජ්‍යලයා දුකෙන් නිදහස් වෙනවා කියන එක තමයි සරලව කියනවා මේකෙන් සඳහන් කරලා තියෙන්නේ. එතන මේක බුදුරජාණන් වහන්සේගේ අදහස නෙමෙයි. කාගේ අදහසක්ද? දේවතාවගේ. එතකොට මේ දේවතාවාගේ අදහස පිළිබඳව බුදුරජාණන් වහන්සේ ඉතාමත්ම හොඳින් කරුණු කාරණාවන් පැහැදිලි කරනු ලබනවා. එතකොට දේවතාවාගේ අදහසට අනුව මේ තැනැත්තා කියන්නේ කුසල් අකුසල් මේ සියලුම දේවල් වලින්ම මේ සිත වැළැක්විය යුතුයි කියන කාරණාව. ඒ කියන්නේ හොඳ නරක දෙකෙම හැම දෙයකින්ම සිත වැළැක්විය යුතුයි කියන අදහස තමයි මෙතන මේ දක්වලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. දැන් බලන්න එතකොට ඒ దేవතාව යම්කිසි දෘෂ්ටි ගතික තත්වයක ඉඳගෙන තමයි මේ අදහස ප්‍රකාශ කරන්නට යෙදුනේ. ඒකත් මිත්‍යා දෘෂ්ටියක්. ඒ වගේම තමයි මේ සිතේ තියෙන යථා තත්ත්වේ යථා ස්වභාවය මේකේ පැවැත්ම පිළිබඳව ඒ වගේම මේ සිත සහ සිතවිලි දාමයන් පිළිබඳව තියෙන අනවබෝධය නිසා කරන ලද ප්‍රකාශයක්. යන බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනු ලබනවා අර මා මුලින් මාත්‍රුකස්ථානයේ තිබූ ඥාතා ධර්ම. පින් සඳහන් කරන්නේ න සබ්බතෝ මනෝ නිවාරයේ මනෝ යතත්තමාගතං යතෝ යතෝ ච පාපකං තතෝ තතෝ මනෝ නිවාරේ මේ සඳහන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා න සබ්බතෝ මනෝ නිවාරේ සියලුම දේවල් වලින් සිත වළක්වන්න එපා සිත නොවැළක්විය යුතුය. සියලුම දේවල් වලින් සිත නොවැළක්විය යුතුය. මනෝ යතත්තමාගතං එතකොට මේ සියල්ලෙන්ම සිත නොවැළක්විය යුතු වන්නේ කුමක් නිසාද? මනෝ යතත්තමාගතං සංයත භාවයට ඒ කියන්නේ සංවර භාවයට පැමිණියා වූ මේ සිත නොවැළක්විය යුතුයි. සංවර භාවයට පැමිණියාව සිට නොඇලැක්විය යුතුය. යතෝ යතෝ ච පාපකං. ඊතකොට සිත වළක්වනවා නම් වැළැක්විය යුත්තේ මොකින්ද? යම් යම් දෙයකින් අකුසලයක් වෙනවා නම් යම් යම් දේවල් අකුසල් සහිත නම් අකුසල් සිත් සහ සිතවිලි නම් ඇති වෙන්නේ තතෝ තතෝ මනෝ නිවාරේ එයින් එයින් සිත වළක්වන්නේ. ඒ කියන්නේ යම් යම් අවස්ථාවක අකුසලයන් ඇති වුණා නම් එනේ අකුසලයන්ගෙන් සිත වැළැක්විය යුතු බවයි ලෞතර බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නට යෙදුනේ. දැන් බලන්න පින්නතුනේ බුදුරජාණන් වහන්සේ මෙතන මේ සඳහන් කරන දේශනය පිළිබඳව කල්පනා කරලා බැලුවට පස්සේ ඊ타ත්ම වටිනා අදහසක් එවැගේම මේ ලෝකේ යථාර්ථයක් පිළිබඳවයි බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී පැහැදිලි කරලා දෙන්නේ. වෙනතුනේ අපි දන්නවා මේ ලෝකේ අපි කරන මේ සෑම ක්‍රියාකාරකමම කරන්නේ අපේ මේ සිත මූලික කරගෙන. දැන් මේ පින්වත් පිළිස අහලා තියෙනවනේ අපි මේ කරන කියන සෑම දෙයකට මුල් වෙන්නේ මොකක් කියලාද? සෙට්ටිත මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමය එතන මේ සෑම දෙයකටම දෙයකටම අපේ මේ හිත මුල් වෙනවා මනෝ සෙට්ටා හිත ශ්‍රේෂ්ඨ වෙනවා මනෝමය හිතින්ම තමයි සියල්ලක්ම උපදින්නේ මනසා චේපසන්නේන අන්නේ සෑම දෙයකට මුල් වන්නා වූ අපේ මේ චිත්තසංතානය ප්‍රසන්න කරගෙන භාසතිවා යම් කිසි වචනයක් කියනවා නම් කරෝතිවා යම් කිසි ක්‍රියාවක් කරනවා නම් තතෝනං සුඛමන් වේති ඒ හේතුවෙන් ඒ පුජ්‍යලයාට සැප ගෙන දෙනවා මොන වගේද කියනවා නම් ඡායාවන පායිනි තමන් අත් නොහැර යන සෙවණැල්ල වගේ. ආ එතකොට එහෙමනම් පින්නතුනි බලන්න කල්පනා කරලා යම් කිසි කෙනෙකුට සහනය සැහැල්ලුව සැනසෙල්ල උදා කරලා දෙනවා නම් ඒ සහනය සැහැල්ලුව සැනසෙල්ල උදා කරගන්න පුළුවන්කම තියෙන්නේ කුමක් නිසාද? තමන්ගේ හිත සකස් කර ගත්තොත්. හිත නිවැරදි ආකාරයට පවත්වා ගත්තොතින් තමයි ඒ සැනසෙල්ල උදා කරගන්නට පුළුවන්කම තියෙන්නේ. දැන් බෞද්ධයන් හැටියට අප සියලු දෙනාගේම පරම නිෂ්ඨාව අවසාන ඉලක්කය තමයි කුමක්ද? සියලුම සංසාර දුක්ඛයන්ගෙන් ඈතරව ලබන උතුම් වූ නිර්වාණ ධර්මය අවබෝධ කර ගැනීම. එතකොට නිවන් අවබෝධ කරගන්නේ කුමක් නිසාද? මේ ස්කන්ධ පංචකය නැමැති දුක තියෙන තාක්කල් අපට නොඑක් නොඑක් ආකාරයේ දුක්ඛම් කටළු වින්දනය කරන්නට සිද්ධ වෙනවා. අපට මේ විඳින්න තියෙන සෑම දුක්ඛන්දරාවක්ම වින්දනය කරන්න සිද්ධ වෙන්නේ කුමක් නිසාද? මේ ස්කන්ධ පංචකයක් ලැබීම නිසා. ඒ ස්කන්ධ පංචකය කියලා කියන්නේ කුමක්ද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ ස්කන්ධ පංචකය. ඊළඟට මේ ස්කන්ධ පංචකය තමයි පින්නතුනේ නාම රූප වශයෙන් ওই කොටස් දෙකකට බෙදලා තියෙන්නේ. ඊට රූපස්කන්ධේ රූප කොටසට අයිති වෙනවා වේදනා සංඥා සංකාර විඥාන කියන මේ හතර නාම කොටසට අයිති වෙනවා. එතකොට මේ නාම ධර්මත් කොටස් දෙකකට බෙදෙනවා. ඒ තමයි මොකද්ද? චිත්ත චෛතසික කියලා. එතකොට මේ චිත්ත චෛතසික රූප කියන මේ ධර්මතාවයන් ඔක්කොම පරමාර්ථ ධර්ම හැටියට දක්වන්නේ. දැන් ඔයත් අහලා තියෙන පරමාර්ථ ධර්ම හතරක් පිළිබඳව පරමාර්ථ ධර්ම කියලා කියන්නේ චිත්ත, චෛතසික, රූප, නිබ්බාන කියන මේ ධර්මතාවයන් හතර. එතකොට යම් කෙනෙකුට නිවන් අවබෝධ කරගන්නට ඕනේ නම් ඒ නිර්වාණ අවබෝධය සඳහා අවශ්‍ය කරන කෙනා අවබෝධ කරගත යුතු ධර්මතාවය තමයි මේ ස්කන්ධ පංචකය. වෙන දෙයක් එහෙම නෙමෙයි. එතන ස්කන්ධ පංචකය කියලා කියන්නේ කුමක්ද? තමයි. ඒ කියන්නේ මේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන මෙන්න මේ අපි මමයේ මාගේ කියලා ගන්න මේ සිත සහ කය කියන මේ ධර්මතාවයන් තමයි මේ නාම රූප ධර්ම වශයෙන් හඳුන්වනු ලබන්නේ. එතකොට මේ නාම රූප ධර්මයන්ගේ තියෙනා වූ ඇත්ත ඇතියේ යථා තත්ත්වය අවබෝධ කර නොගන්නා තාක්කල් අපට මේ සසරින් මිදීමක් ඇත්තේ එතකොට ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට දේශනා කරන්න කුමක්ද? මේ සසරෙන් මිදීමේ මිදෙන ආකාරය පිළිපදවයි. ඒක තමයි මුඛ්‍ය පරමාර්ථය. අනිත් ඒ උන්වහන්සේලා දේශනා නොකරනව නෙවෙයි. දැන් බලන්න මේ ලෞකික ලෝකයේ තියෙන ලෞකික සම්පත්තීන් පිළිබඳව උන්වහන්සේ අනන්ත අප්‍රමාණ කරුණු අපට දේශනා කරලා තියෙනවා. ඒ වගේම මේ ලෞකික ජීවිතයක් සාර්ථකමත් භාවයට පත් කරගන්න ආකාරය පිළිබඳව උන්වහන්සේ අපට මැනවින් කරුණු කාරණාවන් දේශනා කරලා තියෙනවා. ඒ වගේම තමයි පින්නතුනි මෙලව ජීවිතය පිළිබඳව, පරලොව සුගතිය පිළිබඳව, ඒ වගේම සුගතියට යන්නේ මොන සත්‍යයන්ද මොන මොනව කරපු අයද, දුර්ගතියට පිළිබඳව, දුර්ගතියට යන්නේ මොනවා කළාට පස්සේද ඒ වගේම බ්‍රහ්ම ලෝකයන් පිළිබඳව බ්‍රහ්ම ලෝකයට යන්නේ මොනව කළාට පස්සේද? ඒ වගේම මේ බ්‍රහ්ම ලෝකවල තියෙන රූපාවචර බ්‍රහ්ම ලෝක තියෙනවා, අරූපාවචර බ්‍රහ්ම ලෝක තියෙනවනේ. ඒවල යන ආකාරය පිළිබඳව ඒ වගේම මේ කොහේද ගියත් ඒ කියන්නේ මේ මනුෂ්‍ය ලෝකේ උත්පත්තිය ලැබුවත්, දිව්‍ය ලෝකේ උත්පත්තිය ලැබුවත්, බ්‍රහ්ම ලෝකවල උත්පත්තිය ලැබුවත් ඒ සුගති වුණත් පින්නතුනේ ඒවායි සදාකාලික පැවැත්මක් ඇත්තේ නැහැ. ඒ සියල්ලක්ම తాවකාලික දේවා. දුර්ගතිය පිළිබඳව කතා කරන්නම දෙයක් ඇත්තේ නැහැ. දුගතිය කියලා කියන්නේ දුකසේ ගිහිලා දුකසේම කල්ගත කරන්න සිද්ධ වෙන තැන. ඒතකොට පින්නතුනේ යම්කිසි කෙනෙක් දුගතියට යන්න හේතු වෙන්නේ සුගතියට යන්න හේතු වෙන්නේ මොකක් නිසාද? අපි මේ කරන කියන ක්‍රියාකලාපයන් නිසා. එතකොට අපි මේ කරන කියන සියලුම ක්‍රියාකලාපයන් කරන්නේ කුමක් මූලික කරගෙනද? අපේ හිත මූලික කරගෙන. එතකොට මෙතන దేవතාවා සඳහන් කරන්නේ මේ සිත හැම දෙයකින්ම වැළක්විය යුතුයි කියලා. එතකොට සිත හැම දෙයකින්ම වළක්වනවා කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද? මේ කුසල අකුසල සියලුම දේවල් වලින් වැළක්විය යුතුය කියන එක. නමුත් බලන්න කල්පනා කරලා පින්නතුනේ අපේ මේ සිත කියන ධර්මතාවය අපේ මේ ස්කන්ධ පංචකය තුලින් ඈත් වෙලා ගියොත් මොකද වෙන්නේ? දැන් ඔයත් අහලා තියෙනවනේ ඔය කෙනෙක් මරණයටපත් වීම පිළිබඳව. ආය උස්මාච විඥානං යදාකායන් ජහන්තිමං. අපවිද්දෝ තදා සේති විරත්තංව කලින් කරා. එයින් සඳහන් කරන්නේ කුමක්ද? ආයෝස්මාච විඥානං. ආයුෂයයි, උෂ්ණයයි, විඥානයයි කියන මෙන්න මේ ධර්මතාවයන් ටික යදා කායං ජහන්තිමන් යම්කිසි දවසක මේ කය අත්තරලා යනවනම් අපවිද්දෝ තදාසේති විරත්තංව කලින් කරක් එදාට මොකද වෙන්නේ වැඩකට නැති දැල කැබැල්ලක් හා පැත්තකට විසි කරලා දානවා. එහෙමනම් අපිට මේ සියලුම ක්‍රියාකාරකම් කරන්න පුළුවන්කම තියෙන මොකක් තියෙන නිසාද? මේ සිත කියන ධර්මතාවයේ තියෙන නිසා. එතකොට අපට මේ සිතිවිලි කියන දෙයක් පහළ වෙන්නේ මොකක් නිසාද? සිතිවිලි පහළ වෙන්නේ මේ සිත කියන ධර්මතාවයේ තියෙන නිසා. සිතක් නැත්නම් සිතිවිලි පහළ වෙන්න පුළුවන්ද? පහළ වෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එතකොට මේ සිත කියන ධර්මතාවය ඉබේට හටගත්ත දෙයක්ද? ඉබේට ඉබේට හටගත්ත දෙයක් එහෙම නෙමෙයි. හිත කියන මේ ධර්මතාවය සකස් වෙලා තියෙන්නේ මේ හේතු ප්‍රත්‍ය ධර්මයන් අනුව. එතකොට මේ හිත කියන ධර්මතාවය පින්නතුනේ මේ පංචස්කන්ධයක් ලබන ඒ தත්ත්වයාගේ මේ හෘදය වස්තු කියන රූපය ඇසුරු කරගෙන තමයි මේ සිත කියන ධර්මතාවය පවතින්නේ. මොකක් ඇසුරු කරගෙනද? හෘදේ වස්තුව ඇසුරු කරගෙන තමයි මේ සිත කියන ධර්මතාවය පවතින්නේ. මේක මේ ඉබේට හටගන්න දෙයක් එහෙම නෙවෙයි. පෙර සංසාරේ අපි කරන ලද කර්ම ශක්තිය, කර්ම බලවේගයක් අනුව තමයි මේ සිත කියන ධර්මතාවයත් අපිට හට අරගෙන තියෙන්නේ. එතකොට එහෙමනම් පින්නතුනි මේ සිත කියන ධර්මතාවය ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව බුදුරජාණන් වහන්සේ මැනවින් අපට පැහැදිලි කරන්නට යෙදුණා. එතකොට මේ සිත කියන ධර්මතාවය තුල පින්නතුනි හොඳ සිතුත් පහළ වෙනවා නරක සිතුත් පහළ වෙනවා. හොඳ නරක දෙකම පහළ වෙන්නේ මොකද මේ අපේ චිත්තසංතානය තුළ. නමුත් මේකේ තියෙන යථා තත්ත්වය ඇත්ත ඇති හැටියෙන් අපට අවබෝධයක් ඇත්තේ නැහැ. එනිසා කුමද්ද අපි මේක කරගෙන තියෙන්නේ මමය මාගේ කියන හැඟීම අපි දැඩි ලෙස අරගෙන තියෙනවා. එනිසා අපි මේ කරන කියන සෑම ක්‍රියාවලියක් පිළිබඳවම කල්පනා කරලා බැලුවට පස්සේ මමය මාගේ කියන දැඩි මමත්වය ඇති කරගෙන තමයි ක්‍රියාදාමයන් සිද්ධ කරන්නේ. එනිසා පින්නතුනේ මේ මම කියන කුජලයා සතුටු කිරීමේ අභිලාෂයෙන් යුක්තව විවිධාකාරයේ ඒක හොඳ දේවලුත් කරනවා නරක දේවලුත් කරනවා හොඳ නරක දෙකම සිද්ධ කරනු ලබනවා එතකොට පින්නතුනේ මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන කාරණාව තමයි දැන් සිය මේ හිත කියන එක සියලුම දේවල් වලින් වළක්වන්න යන්න එපා. සියල්ලෙන්ම සිත වැළක්විය යුතු නොවේ. ඒ කියන්නේ දැන් අපි හොඳ දෙයක් කරන්නට නම් මොන හිතක්ද පහළ වෙන්න ඕන? හොඳ හිතක් පහළ වෙන්නට ඕන. හොඳ හිත කියලා කියන්නේ මොනවද? කුසල් සිත්. හොඳ හිත කියලා කියන්නේ මොකද්ද? කුසල් සිත්. ඒ කුසල් සිතේ පහළ වෙන්නේ මොනවද? කුසල් සිතිවිලි. කුසල් සිතේ පහළ වෙන්නේ කුසල් සිතිවිලි. ඒතකොට ඔයත් අහලා තියෙනවනේ ඔය කුසල් සිත් සහ අකුසල් සිත් පිළිබඳව. කුසල් සිත් සහ අකුසල් සිත්. ඒතකොට අකුසල් සිත් 12ක් පිළිබඳව විස්තර වෙනවා. ඒතකොට බුදුරජාණන් වහන්සේ මේ සත්වයා තුළ පවතින ස්වභාවයයි උන්වහන්සේ දේශනා කරන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිසා මේව පවතිනව නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේකේ තියෙන යථා තත්ත්වය. එතකොට අපේ సంతානය තුළ ඒ කියන්නේ අපට මේ සංසාරේ නැවත නැවතත් නැවත නැවතත් උත්පත්තිය ලබන්නට හේතු වන මූල ධර්මයන් තුනක් තියෙනවා. ඒ තමයි ලෝභ, ද්වේෂ, මෝහ. එතකොට ඔක්කොම තියෙන හේතු ධර්ම 6ක්. ඒ හේතු ධර්ම 6න් අකුසල් කරන්න හේතු වෙන කරුණු හේතු කීයක් තියෙනවද? තුනක් තියෙනවා. ඒ තමයි ලෝභ, ද්වේෂ, මෝහ. ඊළඟට කුසල් සිත් පහළ වෙන්නටත් හේතු තියෙනවා තුනක්. ඒ මොනවද? අලෝභ, අද්වේෂ, අමෝහ. මෙන්න මේ කියන ධර්මතාවය. එතකොට හේතු ධර්ම කීයක් තියෙනවද? හයක් තියෙනවා. ඒ හයෙන් අකුසල හේතු තුනයි කුසල හේතු තුනයි. එතකොට අපේ මේ සිත, කය, වචනය කියලා ద్వාරත්‍රයක් තියෙනවා. ඒත් හොඳට දන්නවනේ සිත, කය, වචනය කියලා ద్వාරත්‍රය. එතකොට මේ ద్వාරත්‍රයේ තුලින් අපි කුසල ධර්මයනොත් සිද්ධ කරනවා අකුසල ධර්මයනොත් සිද්ධ කරනවා. එතලා ඔය ඇත්ත අහලා තියෙනවා දස අකුසල ධර්මයන් පිළිබඳව. දස අකුසල ධර්මයන්. එතන මේ දස අකුසල ධර්මයන් සිද්ධ වෙන්නේ කුමක් අනුවද? මෙන්න මේ ලෝභ, දේස, මෝහ කියන මේ අකුසල මූල හේතුන් නිසා. ලෝභය මුල් වෙලා අපට හිත පහළ වෙනවා අටක්. අපි ඒවට කියන්නේ ලෝභ මූලික සිත් කියලා. ලෝභ මූලික සිත් අටක් ඇති වෙනවා. ඊළඟට ද්වේෂය තරහව මුල් වෙලා හිත් දෙකක් ඇති වෙනවා. ඒවට අපි කියනවා ද්වේෂ මූලික සිත් කියලා. ඊළඟට මෝහය මුල් වෙලා සිත් දෙකක් ඇති වෙනවා. ඒකට කියනවා මෝහ මූලික සිත් කියලා. ඒතකොට ලෝභ, ද්වේෂ, මෝහ කියන. ඒතකොට යම් කෙනෙක් තුල ලෝභය පවතිනවා නම් ඒ ලෝභය යම් තැනක තියෙනවා නම් එතන අනිවාර්යෙන් මෝහයක් තියෙනවා. මෝහය තියෙන නිසා තමයි ලෝභය කියන ධර්මතාවය ඇති වෙන්නේ. ඊළඟට අපේ ළඟ ද්වේෂය තියෙනවා නම් ඒ ද්වේෂය යම් තැනක ඇති වෙනවා නම් ඒ ද්වේෂය ඇති වෙන තැනත් මොකද්ද තියෙන්නේ? මෝහය කියන ධර්මතාවය තියෙනවා. මෝහය නැත්තම් ලෝභය හටගන්නේත් නැහැ. ද්වේෂය හටගන්නේ නැහැ. එතකොට මේ ලෝභයයි ද්වේෂයයි මේ දෙකම හටගන්නේ මොකක් නිසාද? මෝහය කියන ධර්මතාවයේ තියෙන නිසා. එනිසා පින්න තුනේ මේ සිත කය වචනය කියන මේ ద్వාරත්‍රය ඇසුරු කරගෙන මේ අකුසල මූලයන් හේතු කොටගෙන මේ අකුසල් සිත් 12ක් පහළ වෙනවා. එතකොට එක සැරේට මේ පහළ වෙනව නෙමෙයි. සැරින් සැරේට වරින් වර අපි කරන කියන ක්‍රියාදාමයන්ට අනුව මේ ලෝභ, ද්වේෂ, මෝහ කියන මේ සිත් පහළ වෙනවා. ඒ සිත් පහළ වෙනවා නම් ඒ සිත් තුළ මොනවද ඇති වෙන්නේ? ඒ සිතිවිලිත් පහළ වෙනවා. ඒ පහළ වෙන සිතිවිලි වලට අපි කියනවා අකුසල සිතිවිලි කියලා. එතකොට අකුසල සිතිවිලි ධර්මයේ තුල සඳහන් කරලා තියෙනවා උගන්වල දීලා තියෙනවා ඔය තහල තියෙනවා අකුසල චෛතසික පිළිබඳව අකුසල චෛතසික තියෙනවා 14ක් ඔයි මෝහෝ අහිරිකං අනෝත්තප්පං මුද්දච්චං ලෝභෝ දිට්ඨිමානෝ දෝසෝ ඉස්සා මච්චරියං ඔයාදී වශයෙන් මේ අකුසල සිතෙවිලි 12ක් පිළිබඳව දක්වලා තිනවා අපි ඒවට කියනවා අකුසල චෛතසික කියලා එතකොට මේ අකුසල චෛතසික කියලා කියන්නේ අකුසල් සිතේ පහළ වෙන සිතුවිලි. එදා අකුසල් සිතුවිලි පහළ වෙන්නේ මොන හිතකද? අකුසල සිතක. එතකොට එහෙමනම් පින්නතුනි බුදුරජාණන් වහන්සේ අපට සඳහන් කළේ වලක්වන්නේ කියලා මොකද්ද? මේ අකුසල් සිත් සහ අකුසල් සිතුවිලි. මොනවද වලක්වන්නේ කියලා දේශනා කළේ? අකුසල් සිත් සහ අකුසල් සිතුවිලි. එතකොට අපි සඳහන් කළා මේ අකුසල් සිස්සා අකුසල් සිටිවිලි මේ ලෝභය, ద్వේෂය, මෝහය කියන මේ අකුසල මූල හේතුන් නිසා තමයි හට යන්නේ. ඒ අනුව අපි සිතින්, කයින්, වචනයෙන් කියන මේ ద్వාරත්‍රය තුලින් දස අකුසල් කරනවා. මොනවද දස අකුසල්? අපේ කයින් සිද්ධ වෙන වැරදි තුනක්. ඒ තමයි ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමිත්‍යාචාරය. ඊළඟට අපේ වචනයෙන් සිද්ධ වෙන වැරදි හතරක්. ඒ තමයි මොකද්ද? මුසාවාද, පිසුනා වාච, පරුසා වාච, සම්පප්පලාප. ඊළඟට අපේ සිතින් සිද්ධ වෙන වැරදි තුනක්. ඒ තමයි මොනවද? අවිද්‍යාව, ව්‍යාපාදය, මිත්‍යා දෘෂ්ටිය. අවිද්‍යාව කියලා කියන්නේ දැඩි ලෝභකම. දැඩි ලෝභකම කියලා කියන්නේ අනුන්ගේ සම්පත්තියත් Taman අයත් කර ගැනීමේ ආසාව. සාමාන්‍යයෙන් ලෝභකම කියන එක හැමෝටම තියෙනවනේ. ලෝභය කියන එක අරහත්ත්වයට දක්වාම තියෙන ධර්මතාවයක්. ඉතින් ඒව අඩු වැඩි ස්වභාවයන් තියෙනවා. පෘථජන තත්ත්වයේ ඉන්නකොට ඒක වැඩියෙන් තියෙනවා. ඊගාවට සෝවාන් වෙනකොට ඒක අඩු වෙනවා. ඊළඟ සකරදාගාමෙනකොට තවත් අඩු වෙනවා. අනාගාමෙනකොට තවත් අඩු වෙනවා. අරහත් වෙනකොට සම්පූර්ණ වශයෙන් නැත්තටම නැති වෙලා යනවා. ඒතකොට මෙතන අවිද්‍යාව කියලා කියන්නේ දැඩි ලෝභකම දැඩි ලෝභකම කියලා කියන්නේ අනුන්ගේ සම්පත්තියක් Taman අයත් කර ගැනීමේ දැඩි ලෝභකම. ඊට ව්‍යාපාදේ. ව්‍යාපාදේ කියලා කියන්නේ දැඩි තරහව. ව්‍යාපාදේ කියලා කියන්නේ දැඩි තරහව. දැඩි තරහව කියලා කියන්නේ අනුන් නැසෙත්වා වෙනසෙත්වා කියන අදහස. එතකොට මේ තරහව කියන ධර්මතාවයත් පින්නතුනේ අනාගාමී தත්ත්වයේ දක්වාම පවතින ධර්මතාවය. එතකොට මේ තරහ නැති වෙන්නේ මොන අවස්ථාවේද? අනාගාමී தත්ත්වයට පත් වුණාට පස්සේ. ඒ තාක්කල් මේ තරහේ අඩු වැඩි ස්වභාවයන් අපේ තුල පවතිනවා. ඊළඟට මිත්‍යා දෘෂ්ටිය. මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ වැරදි දැකීම, වැරදි හැඟීම. ওই කර්මයේ කර්මඵලයේ විශ්වාස නොකිරීම. එතකොට මේවට කියනවා අපි දස අකුසල් කියලා. එතකොට මේ දස අකුසල ධර්මයන් සිද්ධ වෙන්නේ මොකක් නිසාද? අර ලෝභ, ద్వේෂ, මෝහ කියන මේ අකුසල මූල හේතුන් නිසා. අයිද බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ කුමක්ද? මෙන්න මේ කියන ලද අකුසල ධර්මයන්ගෙන් හිත වළක්වන්න. හිත වළක්වන්නේ කියන්නේ මොකද්ද? අකුසලයන්ගෙන් හිත වළක්වන්න. ඔය සියලු බුදුවරයන් වහන්සේලාගේ දේශනාවත් ඔයත් අහලා තියෙනවනේ. සබ්බ පාපස්ස අකරණ. සියලුම අකුසලයන්ගෙන් දුරු වීම. එහෙනම් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ හිත වළක්වන්නේ කියලා කියන්නේ මොකකින්ද? මේ අකුසලයන්ගෙන්. එතකොට පින්නතුනේ එහෙමනම් මේ අකුසල් සිත් 12ක් තියෙනවා. ලෝභ මූල 7යි, දේශ මූල 2යි, මෝහ මූල 2යි. එතකොට මේ ලෝභ, ద్వේස, මෝහ කියන මේ සිත් හටගන්නේ අර හේතු ධර්මයන් නිසා. ඒ අනුව තමයි මේ අකුසල් සිත් සහ සිතවිලි පහළ වෙන්නේ. එහෙමනම් මේ ඔක්කොම හේතු ප්‍රත්‍ය ධර්මයන්ගෙන් හටවන්නේ. හටගන්නේ. දැන් අපි හිතමු අපිට යම්කිසි අකුසල හිතක් පහළ වුණා. ওই පහළ වෙන අකුසල් සිත හැමදාම සදාකාලිකවම එක විදිහට තියෙනවද? එක විදිහට ඒකාකාරීව පවතින්නේ නැහැ. ඒ අකුසල් සිතත් මොකද වෙන්නේ? ක්‍රමානුකූලව අනිත්‍ය ස්වභාවයටපත් වෙනවා. ඒක ඇති වෙනවා ඊගාවට නැති වෙනවා මේක වෙනස් වෙනවා. දැන් ඔයත් අහලා තියෙනවනේ මේ ලෝකයේ මේ සංකත ධර්මයන්ගේ තියෙන ස්වභාවය පිළිබඳව තේනිමානි භික්කවේ සංකතස්ස සංකත ලක්කනානි කතමානි තේනි මානි මේ ලෝකයෙහි මේ හේතුප්‍රත්‍ය ධර්මයන්ගෙන් අටගත්ත මේ සියලුම ධර්මතාවයන්ගේ ලක්ෂණ තුනක් තියෙනවා. කතමානි තියෙන මොනවද ඒ තුන? uppādō paññāyati. ඉපදීමක් පනවනවා, හට ගැනීමක් පනවනවා. වයෝ paññāyati. නැතිවීමක්, නිරුද්ධ වීමක් පනවනවා. හිතස්සාඤ්ඤ තත්තම් paññāyati. හිතස්ස කියලා කියන්නේ පැවැත්මේ අඤ්ඤ තත්තම් අඤ්‍යතත්තං කියලා කියන්නේ වෙනස් වීමක් පනවනවා. දැන් බලන්න සාමාන්‍යයෙන් හිතක් අරගෙන බැලුවට පස්සෙත් අපි හිතමු අකුසල සිතක් කියලා. ලෝභ මූලික සිතක් වෙන්න පුළුවන්, ද්වේෂ මූලික සිතක් වෙන්න පුළුවන්, මෝහ මූලික සිතක් වෙන්න පුළුවන්. සමහරවිට අපිට තරහක් එනකොට අපිට ඒක දැනෙනවා. නොදැනෙනව නෙවෙයිනේ. තරහ සිතවිල්ලක් එනකොට අපි ඒක දන්නවා. නොදැනෙනව නෙවෙයි. ඊළාට මේ ඇතිවෙන්නා වූ තරහසිත නැති වෙනකොටත් අපිට දැනෙනවා අන්නවා. දැන් තරහ අපි කියන්නේ තරහ අවසන් වෙනවායි කියලා. ඒතකොට වෙන සිටිවිල්ලක් පහළ ඒක නැති වෙලා යනවා. නමුත් පින්නතුනේ මේ ඇතිවීම නැතිවීම පිළිබඳව සාමාන්‍යයෙන් දැනීමක් තිබුණා. අර ඇතිවෙන්නා වූ සිත සිතේ පැවැත්මේ වෙනස් වීම පිළිබඳව අපිට තේරුම් ගන්න එක ඉතාමත්ම දුෂ්කර දෙයක්. එතකොට ඒක තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා නම් තියෙන එකම දේ තමයි විදර්ශනාව තුළින්. විදර්ශනාව තුළින් තමයි මේ තියෙන යථා තත්ත්වය යථා ස්වභාවය අපිට අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙන්නේ. එනිසා ඔය ඇත්ත අහලා තියෙනවනේ ඔය ලෞතුරා බුදුරජාණන් වහන්සේලාගේ මේ ලෝකේ පහළ වීමේ තියෙන මූලිකම පරමාර්ථය තමයි උන්වහන්සේලා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ධර්මතාවය ලෝකයට ප්‍රකට කිරීම. ඒක තමයි මූලිකම පරමාර්ථ උන්වහන්සේලා මේ ලෝකේ පහළ වීම. එතකොට මේ නාම රූප ධර්මයන්ගේ තියෙන ඇත්ත ඇති ඇටි යථා තත්ත්වයෙන් පැහැදිලි කරලා දීම. එතකොට එහෙමනම් පින්නතුනි අපේ මේ හිත වැළක්විය යුතු මොනවයින්ද? අකුසලයන්ගෙන්. කුසලයෙන් එහෙම නෙමෙයි. ඊළඟට බලන්න පින්නතුනේ අපිට මේ අලෝභය, අද්වේෂය, අමෝහය කියන මෙන්න මේ හේතුන් මූලික කරගෙන අපි ඒවට කියන කුසල හේතුන් කියලා. මෙන්න මේ කුසලයන් හේතු කරගෙන අපිට ඇති වෙන හිත් වලට අපිට කියන අපි කියන මොන සිත් කියලාද? කුසල් සිත්. මොන සිත් කියලාද කියන්නේ? කුසල් සිත්. එතකොට මේ මනුෂ්‍ය ලෝකේ ජීවත් වෙලා ඉන්න මිනිසයන් විසින් ඒ යම් යම් කුසල කර්මයන් සිද්ධ කරන අවස්ථාවේදී ඒ කාමාවචර කුසලයන්. එතකොට ඒ කුසලේනොත් තියෙන කාමාවචර කුසල් තියෙනවා, රූපාවචර කුසල් තියෙනවා, අරූපාවචර කුසල් තියෙනවා. එතකොට කාමාවචර කුසල් සිත් අටක් පිළිබඳව ධර්මයේ විස්තර කරනවා. එතකොට විස්තර කරන්නේ අපේ මේ సంతානය තුළ ඇතිවෙන සිත්. එතකොට අපි යම්කිස කුසල කර්මයක් කරනවා නම් දැන් ඔය ඇත්තොත් මේ අවස්ථාවේදී මේ වටිනා පින්කමක් මේ කරන්නේ. ඒතකොට දැන් ඔය ඇත්තවලතුම් පින් කියලා අහලා තියෙන කුසල් කියලාත් අහලා තියෙනවනේ. පුණ්‍යක් ක්‍රියා කුසල ක්‍රියා කියලා අහලා තියෙනවනේ. ආයතවට පින්න තුනි අපිට මේ පින් කරනකොට කුසල් සිත් සහ සිතිවිලි පහළ වෙනවා. කුසල් සිත් සහ කුසල් සිතිවිලි පහළ වෙන්න මොනවද කරන්න ඕන? පින් කරන්න ඕන. දැන් මේ පින්වත් පිරිස මේ සිද්ධ කරන පින්කම ධර්ම දානමය පින්කම. එතකොට මේ ධර්ම දානමය පින්කම සිද්ධ කරනකොට මොකද වෙන්නේ? අන්න අර කුසල් සිත් සහ කුසල් සිතුවිලි ඇති වෙනවා. දැන් ඔය ඇත්තෝ දානයක් දෙනවයි කියලා හිතන්නකෝ. දානයක් දෙනකොටත් මොකක්ද ඇති වෙන්නේ? කුසල් සිත් සහ කුසල් සිතුවිලි පහළ වෙනවා. භාවනාවක් වඩනකොට ඒත් කුසල් සිත් සහ කුසල් සිතුවිලි පහළ වෙනවා. ඔයතු සීලයක් රකින්නවනම් ඒ සීලයක් රකින්නකොට මොකක්ද ඇති වෙන්නේ? කුසල් සිත් සහ කුසල් සිත් ඇති වෙනවා. ඔයතු අහතින් දස පුණ්‍ය ක්‍රියාවක්ම. ඒතකොට මේ දස පුණ්‍ය ක්‍රියාවන් කරනකොට කුසල් සිත් සහ කුසල් සිත් ඇති වෙනවා. එතකොට මේ කුසල් සිත් සහ සිතිවිලි තියෙනවා කාමාවචර කුසල් තියෙනවා. ඒ වගේම කාමාවචර తত্ত্বය ඉක්මවල ගේලෙන් තියෙනවා රූපාවචර කුසල්. ඊගාවට ඊටත් එහාට ගියාට පස්සේ මොනවද තියෙන්නේ? අරූපාවචර කුසල්. මේ එකින් එකට ඒකට ඒකට උසස්. ආ ඊටවට මේ රූප කාමාවචර රූපාවචර අරූපාවචර කුසල් සිතා කුසල් සිතෙල තියෙනවා. එතකොට මේ සෑම කුසල් සිත සහ කුසල් සිතක්ම පහළ කරගන්නට එහෙමනම් මේ හොඳ දේවල් කළ යුතුව පවතිනවා. එතකොට යම් කෙනෙකුට දිව්‍ය ලෝකාදී ස්ථානවල උත්පත්තිය ලබන්නට මේ පුණ්‍ය ක්‍රියාවන් සිද්ධ කළ කුසලයෙන් පහල කරගතුවතුව පවතිනවා. හොඳයි කියන්නේ බ්‍රහ්ම ලෝකයක උත්පත්තිය ලබනවා නම් බ්‍රහ්ම ලෝකයක උත්පත්තිය ලබන මේ කාමාවචර කුසලයක් සත්‍ය සම්පන්න වෙන්නේ නැහැ. ඒතකොට බ්‍රහ්ම ලෝකයක උත්පත්තිය ලබන්නට රූපාවචර බ්‍රහ්ම ලෝකයක උත්පත්තිය ලබන්නට නම් රූපාවචර ධානය වඩන්න ඕන. අරූපාවචර බ්‍රහ්ම ලෝකයක උත්පත්තිය ලබන්නට නම් අරූපාවචර ධානය වඩන්නට ඕන. එතකොට මේ බ්‍රහ්ම ලෝකයක උත්පත්තිය ලැබුවත් ඒවායි තියෙන ස්වභාවය తాවකාලිකයි. සදාකාලික දෙයක් ඇත්තේ නැහැ. එතකොට ඒ කුසල ශක්තියන්ගේ ආනිසංශය අවසන් වෙනකොට විපාකය අවසන් වෙනකොට ඒ තැන් වලින් චුත වෙන්නට සිද්ධ වෙනවා. එතකොට මේ කාම රූප අරූප කියන මේ සියලුම දේවල් අපි ලෞකික හැටියට සලකනවා. මොනවා කියලාද කියන්නේ අපි ලෞකික. එතකොට මේ ලෞකික ලෝකයේ සියලුම දේවල් අරගෙන බැලුවට පස්සේ මොනවද? අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. සදාකාලිකව පවතින දෙයක් එහෙම නෙමෙයි. එතකොට පින්නතුනි මේ ලෝකේ යම්තනක අපි හට ගන්නවා නම් ඒ හට ගන්නවා කියලා කියන්නේ මොකද්ද මේ ස්කන්ධයන් නැවත නැවත හට ගන්නවා කියන එකයි. සංසාරය කියලා විග්‍රහ කරන්නෙත් ඕකනේ. එතකොට කණ්ඩානං පටිපාටි ධාතු ආයතනානිච අබ්බොච්චින්නම් වත්තමානං සංසාරෝති පෞච්චති කියලා සඳහන් කරා. එතම ස්කන්ධ ධාතු ආයතන කියන මේ ධර්මතාවයන් නැවත නැවතත් නැවත නැවතත් හටගන්න එක තමයි මේ සංසාරය කියලා සඳහන් කරා. ඒතකොට මේ ස්කන්ධ ධාතු ආයතන කියන ධර්මතාවයන් නැවත හට නොගන්නට නම් පින්නතුනේ අපි මේ ස්කන්ධ ධාතු ආයතන කියන ධර්මතාවයන් අවබෝධ කරගන්න ඕනේ. ඒ අවබෝධ කරගත්තොතින් තමයි අපට මේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියන මේ සතර මාර්ග සතර ඵලයන්ට පත් වෙන්නට පුළුවන්කම තියෙන්නේ. ඒතකොට සතර මාර්ග සතර ඵලයන් කියලා කියන්නේ දැන් සතර මාර්ග කියලා කියන්නේ ලෝකෝත්තර කුසල. ඒතකොට ලෝකෝත්තර කුසල ධර්මයන් ඇති කරගන්නට නම් මේ නාම රූප ධර්මයන්ගේ යථා තත්ත්වය අවබෝධ කරගන්නට ඕන. ඒතකොට නාම රූප ධර්මයන්ගේ යථා තත්ත්වය අවබෝධ කරගන්නත් මේ චිත්තචෛසික ධර්මයන්ම තමයි අවශ්‍ය කරන්නේ. ආ එතකොට එහෙමනම් පින්නතුනේ බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී පැහැදිලි කරන්නේ සියල්ලෙන්ම හිත වැළැක්විය යුතු නෙමෙයි. වැළැක්විය යුතු වන්නේ මොකෙන්ද හිත? මේ අකුසලයන්ගෙන්. ඒ වගේම එමන් සිත වැඩි යුතු අවස්ථාවල් තියෙනවා. ඒ වගේම සංවරභාවයටපත් වෙච්ච හිත වලක්වන්න ඕනේ නැහැ. සංවරභාවයට හිතපත් කරගන්නට ඉබේට පුළුවන් කමක් නැත්තේ. හිත සංවරභාවයටපත් කර ගැනීම සඳහා තමයි අපි මේ විවිධාකාර පින්කම් වල නිරත වෙන්නේ විවිධාකාර කුසල් සිත් සහ කුසල් සිතිවිලි පහල කර ගන්න. දැන් අපි හිතමුකොට සරල වශයෙන් කල්පනා කරලා බැලුවොතින් යම් කෙනෙක් භාවනාවක් සිල් සමාදන් වෙලා භාවනාවක් වඩනවා. එතකොට මේ භාවනාවක් වඩන්ට වඩන්ට යම්කිසි කුසලාරම්මණයක් අරගෙන ඒ කුසලාරම්මණය නැවත නැවත නැවත නැවත පුරුදු පුහුණු කරගන්නකොට ඒක දියුණු කරගන්න විට මොකද වෙන්නේ අපේ సంతානගතව පවතින නීවරණ ධර්මයන් ටික ඈත් වෙලා යනවා දුර වෙලා යනවා. නීවරණ ධර්මයන් ඈත් වුණාට පස්සේ තමන්ගේ හිතටයි කයටයි පුදුම සුවයක්, පුදුම සහනයක්, පුදුම සැනසෙල්ලක් ඇති වෙන්නේ. එතකොට පින්නතුනේ අඩුම තරමින් සමාධි මාත්‍රයක් හෝ යම්කිසි කෙනෙකුට ඇති වෙනවා නම් ඒ පුජ්‍යලයාට හොඳට වැටහෙනවා මේ අකුසල් සිත් සහ සිටිවිලි දුරු වුණාට පස්සේ මේ කුසල් සිතේ තා කුසල් සිටිවිලි වල මොනතරම් සහනයක් සෑල්ලුවක් සැනසෙල්ලක් තියනවාද කියන කාරණාව. එනිසා බුදුරජාණන් වහන්සේ මේ පැහැදිලි කරන්නේ මේ සංවර භාවයටපත් වෙච්ච හිත වැළැක්විය යුතු වන්නේ නැහැ. ඒතකොට හිත සංවර කර ගැනීමේ ක්‍රමවේදයන් බුදුරජාණන් වහන්සේ මනමින් දේශනා කරන්නට යෙදුණා. දැන් බලන්න යම් කෙනෙක් සකල ක්ලේශයන් ප්‍රහාණයටපත් කළාට පස්සේ සිත නතර වෙනවද? බුද්ධත්වයටපත් වුණා කියලා හිත නතර වෙනවද? පසේ බුදු වුණා කියලා හිත නතර වෙන්නේ. එහෙම වෙන්නේ නෑ. නමුත් ඒ தත්ත්වයටපත් වෙන්නේ මේ හිත සංවර කර ගැනීම නිසා. ඒ නිසා පින්නතුනේ මෙතෙන්දී ලෞතුරා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ අකුසල් සිත් සහ සිතවිලි දුරු කරගatiyoto ඒ කුසල් සිත් සහ කුසල් සිතවිලි වැඩි කරගatiyoto ඒ සඳහායි ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ දේශනාවිතින් මේ සදහවත් ගුණවත් පින්වත් පිරිස් සියලු දෙනාම ඒකලාශී වෙලා මේ උතුම් පින්කම සිද්ධ කරගත්ත මේ රැස් කරගත් උතුම් කුසලය හැමදෙනාටම ජාත්‍යාදී භව කතරින් නිදහස්ව ලබන පරම ශාන්ත උතුම් නිර්වාණ ධර්මය අවබෝධ කරගන්නට මේ කාන්තෙන් හේතු වාසනා උපනිශ්‍රය වේවායි ප්‍රාර්ථනා කරගයි ප්‍රාර්ථනා සාදු සාදු සාදු ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මං පරන්ති සාදු සාදු සාදු ස්පින්තුනි අද උතුම් වූ ධර්මානුශාසනාව සිදු කළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ එල්පිටිය නවඳගල සිරිපුර ලේනගල බෝධිරාජ විවේක සෙනසුන සහ වැලිකම පැන ඇට යාන කොඩිගහ කන්ද සුගත ධම්ම සෙනසුනේ ප්‍රධාන අනුශාසක කොට්ටේ සුගත ධම් සීල භාවනා පින්කමේ සංවිධායක අතිපූජනීය වරකා පැලහේනේ සුගත ඥාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප හැමදෙනා සාදු නදක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිමු සාදු සාදු සාදු ඔබට පුළුවන් ජාතික ගුවන්විදුලිය මෙවැනි ධර්මානුශාසනාවක දායකත්වය ලබා ගන්නට. එසේනම් 0112 69 71 40 ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය අමතන්න. මෙම ධර්මානුශාසනාව SLBC ධම්මදේශනා YouTube නාලිකාව ඔස්සේ තුරට ශ්‍රවණය කරන්න පුළුවන්. ඔබ සමග සම්මා සම්බුදු සරණයි.